අරුණ මනතුංග මහත්මයා අරුණ මනතුංග මහත්මයා පෙරුවන් සරණයි ස්වාමින් වහන්ස එහෙමත් ස්වාමින් වහන්ස මේ දැන් ස්වාමින් වහන්ස බොහොම වටිනා විදියට අපිට පැහැදිලි කරපු උපේක්ෂා පාරමිතාව බොහොම ගැඹුරු විදියට ඒ කරුණ දැන් අපි සතිපට්ඨාන භාවනාවේදී වර්ධනය කරනකොට හිත ඒ කියන්නේ චිත්තානුපස්සනාව සහ ධම්මානුපස්සනාව තත්වයේදී දැන් අපිට තරහක් හරි එහෙම නැත්නම් ඒ ද්වේෂයක් හරි රාගයක් හරි කැමැත්තක් කැමැත්ත හා අකමැත්ත ඇති වෙනකොටම එතනින් දකින්න පුළුවන් වෙලා එතකොට යන පාර ඒ කියන්නේ එතකොට මනස බොහොම පිරිසිදු කරගන්න පුළුවන්. හැබැයි එතකොට ඒ පුද්ගලයාට බොහොම සංසුන් මානසික තත්ත්වයක් උපේක්ෂා කියන තත්ත්වයක් ඇති වෙනවා. නමුත් එතෙන්දී අර අනිත් කෙනාගේ தත්වයට යන එක දෙවෙනි පියවර අවශ්‍ය නම්. එහෙම නැත්නම් එයාට ඒ தත්ත්වේ යන්න පුළුවන්. ඉතින් ස්වාමීන් වහන්සේ අර කියලා දුන්න පාර ඒ කියන්නේ උපේක්ෂා බ්‍රහ්ම විහාරය නැතුවම වුණත් උපේක්ෂා පාරමිතාව ඥාන සම්ප්‍රයුක්තව ඒ කියන පාරට වඩා වෙනස් බවක් තියෙනවා නේද සතර සතිපට්ඨානෙ පුරුදු කරනකොට චිත්තානුපස්සනාවයි ධම්මානුපස්සනාවයි තුලින් අර ඒ ඒ ක්ලේශයන් ඇති වෙනකොට මේක දැකලා එතෙන්ද ගහන්න ඒ කියන්නේ එතනින් නවත්තන්න පුරුදු වෙන කෙනෙකුට පුරුදු වුණ කෙනෙකුට මේකට වඩා වෙනස් ආකාරයකින්ද සිද්ධ වෙන්නේ දැන් ඇත්තටම එතනදි සිද්ධ වෙන්නේත් ඒ උපේක්ෂා පාරමිතාවට අවශ්‍ය පසුබිම සැකසෙන. දැන් චිත්තානුපස්සන ධම්මානුපස්සනවල විතරක් නෙමෙයි සතර සතිපට්ඨානයේදීම බුදුරජාණන් වහන්සේ කරුණු පැහැදිලි කරද්දී දක්වනවා ආතාපි සම්පජානෝ සතිමා විනෙය්‍ය ලෝකේ අවිජ්ජා දෝමනස්සං එතකොට හැම සතිපට්ඨානයකදම අවිද්‍යාව සහ දොම්නස සමනය කරනවා දොම්නස කියලා කියන්නේ ගැටෙන ස්වභාවය අවිජ්ජා කියලා කියන්නේ ඇලෙන ස්වභාවය එතකොට මේ අනුනය පටික ගතිය දුරු දුරු කරන්න ඕන හැබෑවට සතිපට්ඨානේ වැඩෙනවා ඊළඟට දැන් හැම සතිපට්ඨානයක්ම විස්තර කරලා අවසානයේ දක්වනවා නචකින්ච ලෝකේ උපාදීයති. ඒතකොට ලෝකයේ සම්බන්ධව කිසිවක් උපාදාන කරන්නේ නැහැ. උපාදාන කරන්නේ නැතිනම් ඒ තනත්තාට ඇලෙන්නවත් ගැටෙන්නවත් අවශ්‍යතාවයක් ඇත්තේ නැහැ. එතකොට එතනදී ඊටාම මධ්‍යස්ත උපේක්ඛාසහගත ස්වභාවයකට ගෙනියනවා. දැන් මේක විදර්ශනාවේ විතරක් නෙමේ මේ తত্ত্বය සමතේහිත් පවතිනවා. ඒ නිසා තමයි අපිට සමත භාවනාවේ ප්‍රථම ධාන, ද්විතීය ධාන, තෘතීය ධාන, චතුර්ථ ධාන වලට යනකොට චතුර්ථ ධානයේදී හම්බෙන්නේ උපේක්ඛා ඒකග්ගතා. ඒතර ඒකග්ගතා කියලා කියන්නේ සමාධිය. ඒ සමාධිය සම්පූර්ණම අනිකුත් ධර්ම සියල්ලෙන් අර ප්‍රීති, සුඛ ආදී සියල්ලක්මත් නිරුද්ධ වෙලා තනිකර උපේක්ෂා ගුණයත් එක්කලා එනවා. ඉතින් ඒ නිසා දැන් ඇත්තටම මම මෙතනදී මේ කාටත් තේරුම් ගන්න පුළුවන් කරුණු කිහිපයක් විතරයි පැහැදිලි කළේ. දැන් විසුද්ධි මාර්ගයේ පැහැදිලි කරන උපේක්ෂාවේ අවස්ථා 10ක් පිළිබඳ. ඒ එකක් තමයි මේ සමාධි උපේක්ෂාව. එකක් තමයි ප්‍රඥාවේ උපේක්ෂාව. අනිත් එක වේදනාවේ උපේක්ෂාව. ඒ කියන්නේ සුඛ වේදනා, දුක්ඛ වේදනා, උපේක්ඛා වේදනා වශයෙන්. මේ විදිහට විවිධ ප්‍රභේද එහි දක්වනවා. ඉතින් ඒවා අපිට මේ මනස පුහුණු කිරීමේදී සියල්ලම දැනගත යුතුම නැහැ කෙනෙකුට. අවශ්‍ය නම් විසුද්ධි මාර්ගයෙන් බලන්න පුළුවන් ඒ දස ආකාර උපේක්ෂාව පිළිබඳව. එතකොට අපිට මනස පුහුණු කිරීමේදී විශේෂයෙන් වැදගත් වෙන්නේ මේ අඥාන තත්වයකට නොගිහින් ඥාන සංප්‍රයුක්ත උපේක්ෂාව දියුණු කිරීමත් එය පාරමිතාවක් හැටියට සහ බ්‍රහ්ම විහාරයක් හැටියට දියුණු කරන හැටි. එතකොට ඔබතුමා කිව්වා වගේ අපිට බ්‍රහ්ම විහාරයක් හැටියට උපේක්ෂාව නැතුව උපේක්ෂා පාරමිතාවක් හැටියට පමණක් පැවැත්වීම ප්‍රමාණවත්ද කියන එක ටිකක් සිතා බලන්නට ඕන. ඉතින් ඥාන සංප්‍රයුක්තව ප්‍රඥාවෙන් නම් ඒ තමන් පිළිබඳ උපේක්ෂාව මතුවෙන්නේ ඒ තනත්තාට සැබවින්ම බ්‍රහ්ම විහාර උපේක්ෂාවත් ඇති කරගන්න කිසිදු බාධාවක් නැහැ. ඒ කියන්නේ දැන් Tamanට සිද්ධ වෙන සැප දුක් දෙකම Tamanට පුළුවන් නම් මධ්‍යස්තව දකින්න මේ හේතු ප්‍රත්‍යයෙන් මේවා හටගන්නේ මේ අනිත්‍ය ධර්ම, දුක්ඛ ධර්ම, අනාත්ම ධර්ම. ඒතර මේවා මේ පරමාර්ථ ධර්ම සමූහයක් පමණයි කියන එක ඥාන සම්ප්‍රයුක්ත වේතනත්තට දකින්න පුළුවන් නම් Taman සම්බන්ධව. මොකද දැන් මිනිසුන්ට දරන්නම බැරි තර Tamanට ඇති වෙන පීඩාවනේ. ඊළඟට මිනිස්සු ගොඩක්ම ඇලෙන්නේ Taman සම්බන්ධව ආස්වාදනීය අවස්ථාන. ඉතින් ඒ තමන් සම්බන්ධව සැප දුක් දෙකෙහිදී ප්‍රඥාවෙන් මධ්‍යස්ත වෙන්න පුළුවන් හැකියාවක් ඇති කරගත්තාම ඒතනත්තාට නොයරදීම අනුන් පිළිබඳ ඒ උපේක්ෂාව ඇති කරගන්න කිසිදු බාධාවක් නැහැ. දැන් අර මෛත්‍රිය ගැන කියනකොට මේකට වඩා ටිකක් වෙනස්. මෛත්‍රියේදී අපේ අද්වේෂ ගුණය අපි තුල ඇති කරගත්තාම ඒක ඒක මෙත්තාවේ මූලික චෛතසික ගුණය. හැබැයි ඒක අනුන්ට බලපෑම් කරන්න නම් ඒක වැඩි දියුණු කරන්න. වැඩි දියුණු කළාම තමයි අනුන්ට බලපෑම් කරන්න පුළුවන් මට්ටමකට ගේන්න පුළුවන්. ඒ නිසා එතන අවස්ථා දෙකක් තියෙනවා. හැබැයි මේ උපේක්ෂාවේ එහෙම එකක් නැහැ. උපේක්ෂාව කියලා කියන්නේ එහෙම සක්‍රීයව ලෝකෙට යමක් කරන්න යන අවස්ථාවක් නෙමෙයි. මේ දෙකේදීම උපේක්ෂාව ඇති වෙන්නේ තමන්ගේ මනසේ. ඒක බාහිරට විහිදෙන ධර්මයක් නෙමෙයි. ඒ නිසා තමන් සම්බන්ධ කරුණු වලදී උපේක්ෂාව ඇති වුණත් ඒ ගුණය ඇති වෙන්නේ තමන්ගේ මනසෙමයි ඒක ඥාන සංප්‍රයුක්තමන් ඇති වෙන්නේ අනිත් අය අරමුණු කරනකොට තමන්ගේ මනසේ ගුණය ඇති කරගන්න කිසිදු බාධාවක් නැහැ එයිමයි ස්වාමීන් වහන්සේ මේකේ තවත් ඉදිරි පියවරක් තියලා මේක දිහා බලන්න පටන් ගත්තොත් අපිට මගේ පුද්ගලික සිදුවීම් වලින් තේරෙනවා දැන් ස්වාමීන් වහන්සේ ඔය දැන් කිව්වා වගේ උපේක්ෂා බ්‍රහ්ම විහාරය උපේක්ෂා පාරමිතාව තුල ඉඳගෙන වඩන්න උත්සාහ කළොත් එයාගේ ශේස්ත්‍රයේ ඊටාත්ම විහිදෙන්න පටන් ගන්නවා හැකියාව පුංචි උදාහරණයක් එක්ක මම කියන්නම් දැන් ගිය සතියේ මම කිව්වා අර අපේ ළඟ විහාරස්ථානයකදී සිද්ධ වෙච්ච දෙයක් එතන ඒ ඉන්න කෙනෙකුට ඒක කියලා දෙන්න <laughs> උත්සාහ කරාට හොඳ හිතින් හොඳටම තේරෙනවා ගැටීම පහළ වෙනවා මේ අපේ හාමුදුරුවන්ට එහෙම කියන්න එපා මේ අපේ පන්සල කියලා. එහෙනම් ඔයා එන්න එපා මෙහි කියලා. එහෙම දේවල් වලට මුහුණ දෙන්න වෙනවා වුණා. එතකොට එතන මං කිව්වේ මේක බොහොම පිරෙන හැකියාව දියුණු වෙන අවස්ථාවක් කියලා. එතකොට ඒකට බෝධ දෙනකොට ගැටීමක් ඇති වෙනවා. දැන් මම මේ හොඳක් කරන්න යන්නේ ඒකට කරනකොට ආපහු අතන ගැටීම ඇති වෙනවා. ඒතර ආපහු ඒක දැකලා ඒක ආපහු ශක්තිමත් කරගන්න පුළුවන්. ඊට පස්සේ එතන සමතුලිතතාවය ඇති කරගෙන බලන්න පුළුවන් වුණා මේක කොච්චර දුරකට ගෙනියන්න පුළුවන්ද එහෙම නැත්නම් මම නිශ්ශබ්ද වෙනවා නැත්නම් නොයෙකුත් ක්‍රමවේදයන් යොදලා යම් සිදුරකට කරන්න පුළුවන්ද අඩු ගන්න කිට්ටුම කෙනෙකුට හෝ ඉතින් ඒ ඒ දැන් ස්වාමින්වහන්සේ කියපු දේ ගොඩක් වැදගත් කියලා ප්‍රායෝගිකව තේරෙනවා අතනින් නවතින්නේ නැතුව අරක විහිදවන්න එක වෙනමම ස්ටෙප් එකක් ඒකෙන් ලොකු ශේෂ්ත්‍රයක් දිනුනෙන්න පටන් ගන්නවා ඔව් මොකද දැන් ඇත්තටම අපි තාම මේවා සම්බන්ධව පුහුණු වෙන පිරිසනේ. ඉතින් එතකොට දැන් අපි හිතමු දැන් දැන් බුදුරජාණන් වහන්සේ නම් කල්ැතුවම දකිනවා ඔය ඔබතුමා කරපු වැඩේ කරන්න කලින්ම දකිනවා මේ මනුස්සයාට මේක කියලා වැඩක් නැහැ කියලා. දැන් අපිට එහෙම පරසිද්ධක් නනුවණක් නැහැනේ. ඒ නිසා දැන් අපි මේක කියා දුන්නොත් හොඳයි කියලා ඇති වෙන ඉතින් එතෙන්දී අපි සැලකිලිමත් වෙන්න ඕන මේක මේ Eh, කියා දෙන්න උත්සාහ කරන්නේ ඇත්තට මේ මනුස්සයා දැනුවත් කරන්නද එහෙම නැත්නම් විවේචනය කරන්නද මම දන්නවා කියලා පෙන්වන්නද එතකොට එතන අපි සති සම්පජඤ්ඤ වෙන්න ඕන අපේ මනස ගැන එතකොට අපි සිහි කල්පනාවෙන් අනුන්ට අර්ථය සඳහාම කිව්වා වුණත් ඒ අර්ථය සඳහා කියපු දේ වැරදිලා තියෙන්නේ මොකක් නිසාද අපිට ඒ පුද්ගලයාගේ ඒ හේතුඵල රටාව හරියට තේරුම් ගන්නට බැරි වෙච්ච නිසා. ඉතින් ඒ මොකද අරතරම් මට්ටමට අපේ ප්‍රඥාව අපේ ඥානය දියුණු වෙලා නැහැ පුද්ගලයාත් එක්කලා කතා බහ කරලා තොරතුරු එළියට එනකන් එයා හිතන්නේ කොහොමද කල්පනා කරන්නේ කොහොමද කියලා අපට අත්දැකීම් අඩුයි. ඉතින් දැන් අපි හිතමු දැන් ඔබතුමාට ඔය සිද්ධිය වුණාම ඕකම පාදක කරගෙන ඊට පස්සේ වෙනත් අවස්ථාවක කියා දුන්නාම අහන කෙනෙකුටත් මේගොල්ලන්ට කියලා වැඩක් නැහැ. දැන් එක දවසක් කියන්න ගිහිල්ලා මේ ප්‍රශ්නයක් ඇති වුණා. ආයෙ නිකන් ඔහොම ගස්ට නැති කරගන්න ඕනේ නැහැ කියලා ඒක තමයි අපේ ස්වභාවය. දැන් රහත් වුණා වුණත් ඔය ගතිය තියෙනවා. ඒ කියන්නේ රහත් වුණාම රහතන් වහන්සේටත් වාසනා ගුණය. ඒ කියන්නේ හුරුව, පුරුද්ද. දැන් අපි හිතමු බුදුරජාණන් වහන්සේ වැඩ සිටි සමයේ දැන් සරියොත් මහ රහතන් වහන්සේ කියන්නේ උන්වහන්සේත් රහතන් වහන්සේ නම. එතකොට මහා කාශ්‍යප මහ රහතන් වහන්සේ කියන්නේ රහතන් වහන්සේ නම. එක් අවස්ථාවක මහා කාශ්‍යප මහරහතන් වහන්සේට බුදුරජාණන් වහන්සේ දේශනා කරනෝ කාශ්‍යප මේ මේ සංඝයාට පොඩ්ඩක් අවවාදයක් කරන්න මේගොල්ලෝ දැන් අර ඉස්සර වගේ නෙමේ දැන් වෙනත් වෙනත් අරමුණුත් එක්කලා ඉන්නේ ඒ නිසා මේගොල්ලන්ට මේ ශාසනය කියන්නේ මොකක්ද කියලා පොඩ්ඩක් පැහැදිලි කරලා ඒගොල්ලන්ට අවවාදයක් එතකොට මහා කාශ්‍යප මහරහතන් කියනවා ස්වාමීනි මේ දැන් ඉන්න මේ සංඝයාට එහෙම උපදෙස් දුන්නයි කියලා වැඩක් නැහැ ඒගොල්ලෝ එහෙම හැදෙන්න සූදානම් නැහැ. ඒගොල්ලෝ බොහොම දඩබ්බරයි. ඒ නිසා ඔය උපදේශය දීලා වැඩක් නැහැ කියලා උන්වහන්සේ නිස්සබ්දයි. ඒතර තව අවස්ථාවක සරියුත් මහරහතන් වහන්සේ භික්ෂුන් වහන්සේලාට අවවාද කරමින් ඉන්නවා. බුදුහාමුදුරෝ යෝජනා කරනවා සාරිපුත්ත ඔබ ඔය වෙහෙසුනාට වැඩක් නැහැ. දැන් මේ ඉන්න සංඝයා මේගොල්ලෝ එහෙම දේවල් හරියට ග්‍රහණය කරන්නේ හරියට අර කෛරාටිකකම් එතකොට විවිධ දුර්වල මානසික තත්ත්වයන්. ඒගොල්ලන්ගේ මතේ ඒගොල්ලෝ ඉන්නේ. ඒ නිසා මේ හොම උපදෙස් දුන්නයි කියලා ඔය පිරිස සකසන්න පහසු නෑ කියලා බුදුහාමුදුරුවෝ දේශනා කළා. ඒ දේශනා කරනකොට සරියුත් හාමුදුරුවෝ කියනවා නෑ ස්වාමීනි මේ අතර කිහිප දෙනෙක් හෝ ඉන්න පුළුවන් මේක තේරුම් අරගෙන ග්‍රහණය කරන්න පුළුවන්. අන්න ඒ අයගේ යහපත සඳහායි මම මේ දේශනා කරන්නේ. බුදුහාමුදුරුවෝ සාදුකාර දීලා දේශනා කරනවා සාරිපුත්ත ඔය අදහසින් ඔය කාරණය දිගට කරගෙන යන්න ඕන. එතකොට දැන් මේ රහතන් වහන්සේලා දෙනම එකම අපි දන්නේ නැහැ එකම භික්ෂු පිරිසක් සම්බන්ධවද කියලා. නමුත් උන්වහන්සේලා දෙනම රහතන් වහන්සේලා කියන බව අපි දන්නවා ඉතිහාසයට අනුව. එතකොට මේ රහතන් වහන්සේලා දෙනමගේ ප්‍රතිචාරය දෙවිධයක්. ඇයිද දෙවිධයක් වෙන්නේ? ඒ උන්වහන්සේලා පුහුණු කරලා තියෙන විදිය. දැන් කවුද මහාකාශ්‍යප මහරහතන් වහන්සේ දුතාංග ධාරීන්ගෙන් අග්‍ර උනේ දුතාංග කියලා කියන්නේ ක්ලේශ ධර්මයන්ට ඉතා රළු විදිහට ප්‍රතික්‍රියා දක්වන ක්‍රමය. ක්ලේශය කෙලින්ම ක්ලේශයට ප්‍රතිවිරුද්ධ ධර්මය වහාම එතනට ඇදලා ගන්නවා. ඒක හරියට කියනවා නම් අර අනිත් අයගේ ওই මානසික යම් යම් පීඩාවන් ඒ කියන්නේ සමහරට තියෙනවනේ ෆෝබියා කියලා ඒ කියන්නේ යම් යම් භීතිකාවන් තියෙනවනේ. ඒ භීතිකා දුරු කරන්නට විවිධ උපාය මාර්ග යොදනවා. ඊටාම ඍජු සහ රළු ක්‍රමයක් තමයි ඒ භීතිකාව තියෙන කාරණේට ඒ පුද්ගලයා ඍජුවම ඇද දානවා. ඒ කියන්නේ සර්පයෙන්ගෙන් නම් බිය වෙන්නේ කෙලින්ම සර්පය ඇඟටම දානවා. ඉතින් ඒක හරි පරිස්සමින් කරන්නේ. ඒකට හුඟා දක්ෂ ගුරුවරයෙකුට ඇරෙන්න එහෙම කරන්න බෑ. අනිත් කෙනාගේ මානසික තත්ත්වය හොඳට තේරුම් අරගෙන. එතකොට අන්න ඒ වගේ මහාකාශ මහරහතන් වහන්සේගේ ස්වභාවය තමයි ඒ ක්ලේශයන්ට ඍජුව ප්‍රතික්‍රියා දක්වන ගතිය. එතකොට සරියුත් හාමුදුරුවන්ගේ ක්‍රමය තමයි තාම මෘදු මොලොක් විදිහට, සෞම්‍ය විදිහට ඒ කටයුතු කරන්නේ. එතකොට මහා කාශ්‍යප මහ රහතන් වහන්සේ තමන්ගේ ක්ලේශයන් පිළිබඳව එහෙම ප්‍රතික්‍රියා දක්වනවා වගේම තමයි අනිත් කෙනාගේ දුර්වලකම් දකිනකොට ඒවටත් ඍජුවම ප්‍රතික්‍රියා දක්වනවා. ඒ ප්‍රතික්‍රියා දක්වන්නේ ද්වේෂය නිසා නෙමෙයි. ඒ උන්වහන්සේ හුරු වෙලා තියෙන රටාව. ඉතින් ඒ නිසා දැන් මේ යම් යම් ඇබ්බැහි අපි සසරේ ඇති කරගත්තාම රහත් වුණාට පස්සෙත් ඒක තමයි. දැන් අපි කරුණාව මෛත්‍රිය පෙරදරිව කටයුතු කරන්න පුහුණු වෙනවා නම් රහත් වුණාට පස්සෙත් අපි තුල කරුණා මෛත්‍රිය අන් අයට වඩා ප්‍රකට වෙනවා. අපි බොහොම උපේක්ෂා සහගතව කටයුතු කරන්න පෙළඹෙනවා නම් රහත් වුණාට පස්සෙත් අපි තුල උපේක්ෂාව ප්‍රකට වෙනවා. ඒ වගේම අපි අර වගේ එදා දැඩි විදිහට ප්‍රතික්‍රියා දක්වන්නට ක්‍රියාත්මක වෙනවා නම් වරද පිළිබඳව රහත් වුණාට පස්සේ ඒ ගුණය එහෙම ප්‍රකට වෙන්නට පුළුවන්. ඉතින් අන්න ඒ වගේ අපි කොයි විදිහටද හැමෝම එක වගේ නෙමෙයි. එතකොට සමහර කෙනෙක් ඔය එක සිද්ධිය නිසා සම්පූර්ණයෙන් එතනින් එහාට අනිත් අයට උපදෙස් දෙන එක නවත්තලා දාන්න පුළුවන්. එතකොට අපි දන්නේ නැහැ එතන තවත් පිරිස ඉන්නවද කියලා. ඒතර අර සරියුත් හාමුදුරුවෝ වගේ උත්සාහයක් ගන්නෙ නැතිව අර මහා කාශ්‍යප මහරහතන් වහන්සේ වගේ ඍජුවම මේගොල්ලන්ට කියලා වැඩක් නැහැ කියන නිගමනයට එන්න පුළුවන්. එතකොට අපි වගේ නෙමෙයි මහා කාශ්‍යප මහරහතන් වහන්සේ රහතන් වහන්සේ නමක් උන්වහන්සේ ඊට වඩා පුළුල් දැක්මකින් ඒක කියන්නේ. නමුත් සරියුත් හාමුදුරුවෝ ඊට වඩා වෙනත් ප්‍රතිචාරයක් දක්වනවා. ඒ කුමක් නිසාද සාංශාරිකව මනස පුහුණු කරලා තියෙන්නේ. එතකොට යම්කිසි කෙනෙකුට ඔය වගේ සිද්ධියකදී මේගොල්ලන්ට කියලා තේරුමක් නැහැ මේ වගේ කාරණා කියලා. එතනින් එහාට නිහඬ වෙන්නත් පුළුවන්. නෑ කමක් නෑ එක්කෙනෙක් එහෙම වුණාට පුළුවන් කෙනෙක් හරි අවබෝධ කරගනින්න කියලා නැවත නැවත උත්සාහ කරන්නත් පුළුවන්. ඒ උත්සාහයේදී උත්සාහය විතරක් ප්‍රමාණවත් නැහැ. එදා අර පුද්ගලයාට කියන්න ගිහිලා වැරදුනේ කොතනද? වැරදුනේ කොහොමද? ඇයි ඒක උගත්තේ නැත්තේ? ඒතකොට ඒ අනිත් පුද්ගලයා පිළිබඳව, සමාජය පිළිබඳව, ඒ පුද්ගල වේමත්තතා පිළිබඳව අපි සැලකිලිමත් වෙන්න ඕනේ. අර මම පෙර දිනේ කිව්වේ අර අපේ පොඩි හාමුදුරුවෝ හොටු සූරනකොට අපි උපදේශයක් දෙන්න ගිහිල්ලා ඒක කන පිට ගිය හැටි. එතකොට සම්පූර්ණයෙන් ඒකෙන් අතහැරලා දාන්නත් පුළුවන්. ඒගොල්ලෝ ගැන කරුණා මෛත්‍රියෙන් ක්‍රියාත්මක වෙන්නත් පුළුවන්. පුද්ගල විවිධත්වය අපට හඳුනා ගන්නත් පුළුවන්. මේ වගේ මොන පැත්තටද අපි අවධානය යොමු කරන්නේ? ඒ අනුව තමයි අපේ ගුණ නුවණ වැඩෙන්නේ. එතකොට ඒ සිද්ධියෙන් අපිට විදර්ශනාවකට යන්න පුළුවන්. ඒ සිද්ධියෙන් අපි සමතයට යන්න පුළුවන්. ඒ සිද්ධියෙන් අපිට කරුණාව දියුණු කරන්න පුළුවන්. ඒ සිද්ධියෙන් අපිට මෛත්‍රිය දියුණු කරන්න පුළුවන්. ඒ සිද්ධියෙන් අපිට උපේක්ෂාව දියුණු කරන්න පුළුවන්. ඒ සිද්ධියෙන් අපිට කලකිරීම මතු කරගන්න පුළුවන්. මෙහෙම මොන පැත්තටද අපි ප්‍රතික්‍රියා දක්වමින් මනස පුහුණු කරන්නේ? ඒ පැත්ත තමයි වර්ධනය එහෙමයි ස්වාමීන් වහන්සේ ඒක ඊටමත් පෘතුලව දියුණු කරන්න පුළුවන්. ඔය මෛත්‍රිය උපේක්ෂාව විතරක් නෙවෙයි. දැන් කෙනෙක් දිහා බලලා එයාගේ ස්වභාවය තේරුම් ගන්න එකත් ඉන්නෙන්න ගැඹුරට ගැඹුරට අපිට දියුණු කරන්න පුළුවන් මුහුණේ ස්වභාවය ඇහි පිලිගහන හැටි අංග චලන ඒ ඒක තුලින් පවා හිත ඇතුළට පවා යන්න පුළුවන් කොයි විදිහටද දැන් අපි ඒක පුරුදු කරන ප්‍රමාණය මත තමයි අන් අයට උපදෙස් දීමේ කෞශල්‍ය අපි තුල දියුණු වෙන්නේ එකපාරක් වැරදුනා කියලා අතහැරලා දැම්මොත් අපි තුල ඒ ශක්්‍යතාවයේ කුසලතාවයේ වැඩෙන්නේ නැහැ අපි අපි ඒකෙන් අධෛර්යමත් නොවි කොහොම හරි මේක කරන්න ඕන කොතනද වැරදුනේ කොහොමද වැරදුනේ ඇයි මෙහෙම වුනේ කියලා එහෙම දිගින් දිගට අපි විමසනවා නම් අන්න විමසිලිමත් ප්‍රඥාව සති සම්පජාඤ්ඤය අවදි වෙනවා එතකොට අපි මේ පිළිබඳ පිළිබඳ විචක්ෂණ එහෙමයි. ඒත් එක්කම Taman තුල ඕනට වඩා ඒ කියන කුලප්පු වීම නැති ස්වභාවයත් එක්ක ඒක බැලන්ස් කරලා ගෙනියනකොට තමයි අර ශක්තියිනුත් වර්ධනය වෙන්න පටන් ගන්න. එහෙමයි ස්වාමීන් වහන්සේ මේ මේ අද මේ කොටස ඉතාමත්ම වැදගත් කියලා හිතෙනවා. බොහොමත්ම පිං සිද්ධ වෙනවා. තෙරුවන් සරණයි.